අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවකටයි මුල පුරාණ පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඒ වගේම සභාවට ආරාධනා කරමු වෙන කිව යුතු මතක් කළ යුතු ප්‍රශ්න තියෙනවා නම් කාලානුරූපී ඉදිරිපත් කරන්න කියලා.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 එතකොට ඒ සත් සත් කියන වචනේ නම් තියෙන්නේ ඇති ඇත්ත කියන වචන දෙක. ඇති දෙයක් ඇත්තක් ඒක. ඒක නොසල්විය හැකි ඇත්තක්. එනිසා ඒ සක්කාය කියනකොට සත්කාය කියන එක තමයි අදහස ඒ කියන්නේ කයක් තියනවා කියන දෘෂ්ටිය. ඔව් ඒ කියන්නේ මේ එක කයක් කියලා වචනෙට හැදුනොත් මේ පංචස්කන්ධෙම එකක්.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 ඒක එක්ක බලනකොට අනික් ලෝකයේත් ඒ මතේම ගරු කරනව නැද්ද කියන එක මේ સંદર્ભයට තාම ඇවිල්ලා නැහැ. නමුත් මහත්ය පිළිගන්නව මතයක් මයිලගේ ආමිෂය සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒක පෞද්ගලිකව එහෙම විනිශ්චයකට යන්න තරම් බලතල අපිට නෑ ඇත්තටම. ඒක අපි ලෝකෙමුත් අහන්න ඕනේ.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 මම හිතන්නේ මේ නොකරනවත් නෙවෙයි හාකේ. දැන් ඔය මල් මේ හදලා ගෙනත් වෙනවා. ඉතින් ඒ වගේ ඉතින් ඒ ගැන මම අර නිතර දන ගහලා අගේ කරන්නේ. ඒ කෙරුවට අගේ කරන්නේ. අගේ කරන්නේ ප්‍රතිපත්ති කියලා. ඉතින් ඔලියුණ රක් වෙලා ඒකයි ඒ කියන්නේ. ඒකට ඒ නෑ ඒක තමයි ඒ වුණාට ඒ ඒකට මේ අර ඒක ලැජ්ජාවට බයට වෙන එකක් නෙවෙයි. ඒක පහත් කරලා අර ප්‍රතිපත්ති ඉහළට තියාගන්න හදනවා. ඒ තමන් ඒක දිහා දකින්න දෘෂ්ටියේ විපරීත භාවයක්. ඒක තමන්ට එන දැකලා විපරීත භාවයක් ගන්න අපිට අධ්‍යයක් තියෙනවා.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 ඒ ඒ මලට තේරෙන්නේ නැහැ මල ලස්සනයි කියලා. ඉතින් ඒ වුණට එයා හැඩරුව බලනකොට බලහින්න කරට කියනකොට බලන්න දෙයක් නැහැ. ඔය ලියලියා බලන්න දෙයක් නැහැ. ඔබ ඔබ බලන්න දෙයක් නැහැ. ලියන්න තියෙන මල්ල කියලා. ඒ නිසා ඒක ඔක්කොම තේරෙන්නේ මේ ඔක්කොම පෙන්ඩියුලම් එකක් වගේ නැත්නම් ඔර්ලෝසු බට්ටියක් වගේ වරක ප්‍රතිපත්ති පැත්තට යනවා.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 අටවාගෙන කියන ආහඳුනේ මොකක්වත් විශේෂම හොඳයක්වත් තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ වචී කර්මයක් සිදුවීමට දෙවෙනි පුද්ගලයෙක් සිටිය යුතුයමද යන්න කරුණාවෙන් ඔබෙනින් ඉල්ලා ඔබ වහන්සේට කායික වාචික ක්‍රියා සියල්ලම මේ ආචාර පද්ධතිය වලට වැටෙන්නේ. ඒ කියන්නේ වචනයක් අපි ගහකට ගිහිල්ලා කතා කරාට ඒ ගහට අර්ථයක් දැන වෙන්නේ නැත්නම් බිනීමක් වෙන්නේ නැත්නම් ඒක වචනයක් විදිහට සඳහන් වෙන්නේ සද්දයක් කියලා සඳහන් කරනවා. වචනයක් වෙන්නේ කාට සංක්‍රමණයක් වෙන්න ඕනේ නැත්නම් අදහසක් යන්න ඕනේ එහෙම නැත්නම් sannivedanayak වෙන්න ඕනේ. කායික ක්‍රියා වුණත් මේක මේ සමාජයත් එක්ක නැත්නම් තව කෙනෙකුට සම්බන්ධ වෙලා කරන ටික තමයි අපි මේ ඔය විශේෂයෙන්ම ශික්ෂණයට වැටෙන්නේ. ඉතින් ඒක නිසා මේ වාචසික ක්‍රියා ගොඩාක් තියෙනවා.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 සතිය පළමුවෙන්ම මිච්ඡා සතියක් වී පසුව එය සතිය වන ආකාරය පැහැදිලිය. නමුත් සත්‍ය සම්මාදිට්ඨියක් වීමට නම් සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ඇතිවිය යුතු නේද? එනම් පළොම් මාර්ග ඥානෙ ලබාගත් පසු පමණක් සම්මාදිට්ඨිය ආලෝකයෙන් ආර්ය මාර්ග අංග ඇති වේද ඔබ වහන්සේට අතිශය කෘතඥයි. මේකේ පටලැවිලි දෙකක් තියෙනවා. ප්‍රශ්න ඒකයි මේ මතුවලා තියෙන්නේ. සාකච්ඡා කරනකොට මට හිතුණු විදියට නම් මිච්ඡාදටියෙන් සතිය ඇති වෙනවා කියන වචනයක් තියෙනවා නම් එතන මෙතන පඳුරයට බුදු වෙන්න ඕනේ එක එකන. එහෙම වෙන්නේ නැහැ. මිච්ඡා සතිය කවදාකවත් සතියක් ඇති කරන්නේ නැහැ. නමුත් මේ චෛතසිකේ තියෙනවා ඒ සතිය නැත්නම් සති මාත්‍රාව නැත්නම් සම්මා සතිය ඇති කරන බුදු කෙනෙක් වෙන්න ඕනේ. ඒක නැතුව මිච්ඡා සතිය සම්මා සතියක් එන්නේ නැහැ. ඒ නිසා ඒක ඒ ඇහිලා තියෙනත් වැරදි. ඊට පස්සේ මේ සතියෙන් සම්මා දිට්ඨිය හරියනවායි කියලා කතාවකුත් එහෙම එකක් ඇත්තෙත් නෑ. මොකද දිට්ඨිය වැටෙන්නේ ප්‍රඥා චෛතසිකයකට. සති වැටෙන්නේ සති චෛතසිකයට. මේ දෙක අතරත් කනෙක්ෂන් එකක් මේ ප්‍රශ්නේ උග්‍රව හදාගෙන තිනවා. අන්න ඒ දෙක විසඳගෙන ඉවරලා ප්‍රශ්න නැග්ගොත් මම හිතනවා පිළිවෙලට එයි කියලා. මිච්ඡා සතියෙන් සම්මා සතියක් වෙනවයි කියලා ඊ අපි සාකච්ඡාවේ හේතු ගන්නට උත්සාහයක් ගත්තේ නෑ.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 ඒ කට්ටියවත් දන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කැමැති මේ සද්ධාව කියන එක පැනලා දෙන චෛතසිකයක්. වීරිය කියන එක පැනලා දෙන චෛතසිකය නිසා කවුරු ස්තුතිය දෙනකොටම ඩක් ගාලා පැහැර ගන්නවා. සතිය කවදාක පැනලා දෙන්නේ නැහැ. එයා ඇතුළතට බබලන්නේ යෝගාවචරයම තේරුම් ගන්න ඕනේ ඒ වෙලාව ඇත්තට වැඩේ සිද්ධ උනේ සතියෙන් කියලා.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 මට මේ දෙවුනේ වීර්යයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්. ඉතින් ඒක නිසා සතිය කොන් වෙනවා. සතිය මුළු ගැන්වෙනවා. මෙවැනි පරිසරයක ඉන්න මේ පසුබාමී වෙන සමාජශීලී නොවන ඇතුළත බබලන ගුණය ඉස්සරහින් තියන්නයි බුදු කෙනෙක් එන්නේ කියලා යාමසෝ කියන. ඒක පොඩි කෘත්‍යයක් නෙමෙයි. ඒ තරම පටලවිල්ලක් අපි ළඟ තියෙන. සත්‍ය කෘත්‍ය කර දුන්නොත් අපි තෑග්ග දෙන වෙන කාට හරි. ඒක නම් පැනලා ගන්නවා ඒක. සත්‍ය එහෙම පැනලා දෙන කෙනෙක් නෙවෙයි. ඒක නිසා කවදාරි යෝගාවචරයා හොඳට බලලා නැවත නැවත වෙන්නලා මේ කෘත්‍ය සම්පාදනයේ සතියෙන් කියලා සතියේට මුල් තැනදීම ඉදිරියේ තබා ගැනීම පරිමුඛං සතිය උපට්ට පෙත්වා කියපු තැන ඉඳලා යෝගාවචරය කනා බල්ලන් ගහිල්ලක් නැහැ.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 ඉතියාට වැඩි දුර යන්න බෑ. ඒක නිකන් මේ කටුසය කරේ රත්තරම් බැන්දයි කියලා ගන්තොටේ කතාව තියෙනවා. කටුසය මේ මෞස උස හිටියට ඒක හරියන්නේ උට රත්තරම් බැඳේ ජාසතෙක් නෙවෙයි ඌ. ඒ වගේ සතිය ඇතුළත බබලනවා කියා පාන්නේ. ඉතින් මේක හරි ලේසි කල්යාණ මිත්‍රෙක් අඳුරගන්න.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 ඉතින් මේ විදිහට අඳුනගත්තට පස්සේ සතිය සම්මා සතියක් වශයෙන් නැත්නම් නායකත්වයකට ගන්න පුළුවන් කෙනෙක් වශයෙන් ඒ යෝගාවචරයේ සහයෝගය ලැබුණට පස්සේ සම්පූර්ණම ජීවිතය වෙනස්. සම්පූර්ණ ලොකු විශ්වාසයක් එන්න පටන් අර ගන්නවා මොන්නෝ වැටුන සතිය ගැටෙන්නේ මම මොන જાති කවුරු දහංගට දැම්මත් මම ගණිතන කරන්නේ සතියත් එක්කමයි සතියටමයි විශ්වාසය දෙන්නේ කඩුව දෙන්නේ සතියටමයි ඉදිරියට යනවා අපේ ඊළඟ ප්‍රශ්නේ හඳුනේ ගරු කටයුතු ස්වාමින් වහන්සේ අදුක්කම සුඛයේදී ඒ බව දන්නවා නම් සැපයි සහ නොදන්නවා නම් දුකයි කියලා කියූ දෙය තව ටිකක් විස්තර කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.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 අප්‍රූව් වලින් කියත හැකි හම්දේ අනිවාර්යෙන් මේක නෝනගේ අකුරු. ඔය යටින් බැනලා තියෙනද මහත්යගේ නමට? ලියුම් බලලා තියෙනවනේ හම්දේ විශ්වවිද්‍යාලෙ ගියත්. සාමාන්‍ය සාමිනහස සාමිනහස කන කපා ගන්න එක නිසා ලියුම්. ඒක නිසා මම ඊයේ කිව්වා ওই ප්‍රශ්නේ අහපු නැති කෙනෙක් ඇහුවේ නැත්නම් ඉතින් අද වෙන්න බෑ මොකද ඒ හැටි.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 අන්නේ සංස්කාරයේ සමවැදිච්ච දවසට මේක සිද්ධ වෙන දෙයක්ද කරන දෙයක්ද කියන තැන අතරමැද විසංඛාරගත වෙනවා හිත. ඒතර සංස්කාර අතර මැදත් මැදක් තියෙනවා. විඥානේ එනවා තැනකට මේ මම මේ මම නොවේ කියන සීමාව නැති වෙනවා. වෙච්ච ගම විඥාණයට දෙකට බෙදලා රාජ්‍ය කිරීම කරගන්න බැරුව යනවා.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 සෙත් කවි ඉල්ලනවනේ. ඇයි මෙහෙම කියන්නේ කියලා අහනවනේ. ඒ හැම වෙලාවෙදීම සත්‍යෙට තමයි පයින් ගන්න. නිරෝණ නිරෝණ තමයි පයින් ගන්න. නොදන්න දෙයට යන්න කිසිම කැමැත්තක් නැහැ. අපි මේ වස්තු බුතල් නිසා. අපි හම්බ කරපු දේවල් වලින් අපිට දීපු අරසාව නිසා ඉන් එපිට ශේස්ත්‍රය අපි හිතන්නේ අකප භූමියක්.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 විඥානය ඇවිල්ලා නතර වෙන තැනක ආතබූත නැහැ, කාලයක් නැහැ, දේශයක් නැහැ, මම නැහැ, මම නොවේ නැහැ. අන්න ඔතෙන් ගියාට පස්සේනේ අපි මේ බුදුමාහාකාර විදිහට කියන්නේ මේ භාවනා නතර වුණා දැන් මම මොකද කරන්න ඕනේ මම මේ වෙලාවේ අනිත්‍ය දුක් වඩන්නද බුද්ධානුසතිය කරන් නානා ප්‍රදෙල්ලන් එන්න පටන් ගන්නවානේ ඒ තේරමනේ අපි මේ මගේ දක්ෂකම් පෙන්නේ ඔක්කොම කෙලෙස්.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 ඒක පිළිබඳව කිසිසේත්ම දැක හිතන්න එපා. නමුත් අපේ ශක්ති ප්‍රමාණය පයින් ගන්න. ශක්ති ප්‍රමාණය මූලට කෙල ගන්නවා. ශක්ති ප්‍රමාණය උණු වතුරක් ගන්නවා. ඒකල කියනවා මාගේ මේ සටන හුද්දු නිවන සඳහායි කියලා. නිවන එනකොට කෙන පොඩ්ඩක් ඉන්න. ඔය දැම්ම හදිස්සි වෙන්න එපා. මට පොඩි වැඩ වගේක් තියෙනවා කියලා. ඉතින් මෙයාට තමයි පුතත්ජනය කියලා කියන්නේ. ඒ මොනතර පුතත්ජනය භාවනා කරොත් නම් එච්චර පැය ගණන් භාවනා කරන්න ඕනේ නැවතට යන්න. නමුත් ඒකට ප්‍රතික්‍රියාව කටු ගහේ කටුල් කරන්න ඕනේ නැත වගේ හැමෝගාම තියෙනවා. ඉතින් ඒතෙන්ද මිනිසුන්ට ව්‍යාංගාර්ථයෙන් ගෙන යාම සඳහා සරුවචන්ස කියනවා මජ්ජේ සූත්‍රයේදී සැප මහණෙනිකාන්තයක් දුක ඒකාන්තයක් මේ දෙක මැද තියෙන අදුක්කම සුඛය මධ්‍යම ප්‍රතිපදා.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 ඔය මතුවෙන දෙයට නඩු කියනවා. මතුවෙන දෙයට විරුද්ධව පැනගී හිටනවා. අවසාන ලේ බිඳු දක්වා හටක් ගන්නවා. මොකටද? නිවන ප්‍රතික්ෂේප කරන්නේ. අදුක්කම සුඛය ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මුතුරෙන් දැන් කියනවා මේක දන්නවනම් මේ හටන ඔබ කවුරුත් එක කරන හටනක් නෙවෙයි. ඔබ දන්නවනේ සැපක්. මොකද අදුක්කම සුඛය තමයි දෙවෙනි මේ මධ්‍යම ප්‍රතිපදාව. ඒක නොදැන ඒ වෙනුවට අදුක්කම සුඛය යටපත් කරන සැපද කොහෙන්ද ගියොත් අනිවර අනිවාර්යයෙන්ම එක්සෙන්ට්‍රික්. අනිවාර්යයෙන්ම ෆෙනටික්. අනිවාර්යයෙන්ම එක පැත්තකට අදින්න. ඉතින් යාට තමයි ප්‍රත්‍යඥය කියන්නේ. ආම්තුනේ අපි දැන් හැම මොහොතකම මේ රූප පංචේන්ද්‍රයන්ගෙන් රූප ගනිමින් ඉන්නේ අපේ අදුක්කම සුඛයේ වැඩි වෙලාම ඉන්නවයි කියලා කොහොමද කියන්නේ? නෑ මේ ගණීම නිසා අදුක්කම සුඛයට මතු වෙන්න බෑ. ඒ ඒ ඒ අපි මේ දඟලන හම් වෙන හැම වෙලාවෙදී මේක හරි පැත්තට හරි නරි පැත්තට දාන්න දඟලන දැඟලිල්ල තියෙනවනේ අපේ. තියෙන තාක් නිසාම හිතේ එකලාසයකුත් නෑ පස්සද්ධියකුත් නෑ මේ දාන්න බැරි දෙයක් දාන්න හදන්නේ.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 ඒ වගේම ආස්වාසේ ප්‍රාස්වාසේ නැති වෙලා ආස්වාසේ එන තැනට කලින් ඉන්න පොඩි කාලේ අදුක්කම සුඛයේ ඉන්නවා කියලා නේද හඳුනේ කියන්නේ. එතකොට ඒ ඊට අමතරව අපිට මේ අපි අදුක්කම සුඛයේ ඉන්නවයි කියලා එක්ස්පීරියන්ස් අත්දකින්න වෙන අවස්ථා නැද්ද? කොහොමද දැනගන්නේ අපි අදුක්කම සුඛේ ඉන්නේ? නෑ, ඇත්තට මේක ආස්වාසේ නිමාව සහ ප්‍රසවාසේ නිමාව අදුක්කම සුඛේ පිළිබඳ රූපාකාරයි. නමුත් අදුක්කම සුඛේ කියන්නේ වේදනාකාරයක්. යමක් දිහා බලපුවහම ඒක මනාපයි අමනාපයි. නමුත් මනාපමනාප නැති ග්‍රේ ඒරියා එකේ තියෙන දේවල් තියෙනවානේ. ඒක අපේ ජීවිතේ උපවත් කරන්නේ නෑනේ. ඒක දකින්නම් පුජම කාලකන්නිකමක් නේ. අපි ඒකට කැමති නෑනේ. අපිට ඕනේ හුඟක් රුචි දේ ඉල්ලන්න. නමුත් ලැබෙන්නේ අරුචි දේ. නමුත් අතරමැද තියෙන රුචි අරුචි දෙකට ගැළපෙන්නේ නැති අපිට කෙලෙස් නූපදින දේවල් තියෙනවා. ඒව අපි ගණන් ගන්න නෑනේ. අපේ ඉතිහාසයට යන්නේ නෑනේ. අපේ මතකයට යන්නේ නෑනේ. අපි ලේබල් දාන්නේ නෑනේ. අපි නැවත හඳුනා ගන්න නෑනේ. ඒ විදිහට දවස පුරාම සිදුවෙන දේවල් වල රුචි අරුචි ටික ලේබල් කරන්න. නම් කරන්න. මෙනේ කරන්න. මෙනේ කළ බලන්න එහෙම රුචි අරුචි කරන්න තියෙන දේවල් බොහොම ටිකයි. ලෝකෙ ගොඩාක් තියෙන රුචිත නැති අරුචිත නැති දේවල්.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 එතන නෙමෙයි සම්පූර්ණ ගැටේ තියෙන්නේ. එහෙම දිවට ගිහිල්ලා ගෙදර ගෑනටත් කියනවා පත්‍රයටත් ලියනවා ඊට පස්සේ ඔක්කොම ගා ගන්නවා. නමුත් අර හම්බෙන්නේ නැති පිළිස ඒ ඒ පැත්තෙන් බලනකොට ඒ උදාහරණේ බලපුවා ඇත්තම වැඩිපුර ඉන්නේ අදුක්කම සුඛය තමයි හම්බෙන්නේ වැඩිපුර. දැන් මොලේ තියෙනයි කියන්නේ.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 එය ඉතින් අපිට හිතෙන දැනටුණත් conceptual යන්න පුළුවන් දහසක් වශයෙන් යන්න පුළුවන්. අපි ඒක තමයි මේ සංගීක සමාජය කියලා එකක් බුදුහාමර හදලා තියෙන සංඝයා අතර. සංඝයා අතර තියෙන සංගීක සමාජේ කාට මොනවා පූජා කරත් ඒක මුළු සංඝයාට අදාළ වෙලා තියෙනවා. අපි දෙනවා සංඝයාට දුන්නාට පස්සේ මම මේක වග බලා ගන්න ඕනේ මම. හැබැයි තව සංඝයා ගන්න කවම මේක උරුමයි. ඉතින් මේක තමයි ඒ කියන්නේ මේක කියන්නේ කියලා හිතුව ලංකාවේ හාමුදුරු කාල් මාක්ස් කියන්නේ මේක කියලා. සමාජවාදී වස්තු සමසේ දෙලා යනනේ කොච්චර කෑමක් කෑවද?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 ඒ නිසා conceptually යන්න බලේ හැම වෙලාවෙම misleading. නමුත් මේක දිහා බලනකොට තේරෙනවා අපේ මේ ඥානය අපි කොච්චර පටු කරලා අපි දන්න දෙයට හිර කරලා සද්ධාව නිසා, රුචිය නිසා, අනුසවය නිසා, ආකාර පරිවිතක නිසා, දිට්ඨි නිඥානකන්ති නිසා. බුදුන්සේ කියන ඔබ උත්‍රාගිය ගමන හරියි. හැබැයි මම ඔබට එක මේකේ පැලිරක් පෙන්නන්න. සද්ධාවෙන් බාරගත් දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. සද්ධාව නැහැ කියලා ප්‍රතික්ෂේප කළ තුල සතිය තියෙන්න පුළුවන්. සත්‍යය. ඉතින් මේක අටුවාචාරින් වහන්සේ කියනවා මේ බෞද්ධ සද්ධාව ගැන නෙවෙයි මේ කතා කරන්නේ අන්‍ය සද්ධාවක් ගැන. ඉතින් කොහෙද ගෙනියන්න හදන්නේ කියලා බලන්න. බුදුහාමුදුරුවෝ කියන්නේ නෑනේ මේ මං කියන සද්ධාව හෝ දේසුසාන්තියේ සද්ධාව. සද්ධාව කියන්නේ අන්ධ කරන දෙයක්. අන්ධ කරන කියන්නේ එක පැත්තකට එළිය වටලා අනිත් හැරෙ ගිනි කනවටනවා. රුචිය කියන්නේත් එහෙම එකක්. මේ අසුවිරු ඥාන කියලා කියන සුතේ කියන්නේත් එහෙම එකක්.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 තමා කියන concept එක හිම්මම නැති වෙලා ගියා. අන්න එහෙම තත්වයකට ආවයි කියලා. ඒ එතෙන්දී වෙන්න ඇත්තේ ස්වාමීන් වහන්සේ සක්කාය දික්කේ නැතිලා යථාභූත ඥානිය ඇති වුණු එකක් ඔබ වහන්සේ මම හිතන්නේ ඒක දන්න බල ඇක්සිඩන්ට් එකක්. ඒක බ්‍රේන් එකේ මේ ටියුමර් එකක් ඇවිල්ලා මේ මම ඒක පෙන්නයි මේ හෙටානි දවිතර වෙනකොට ඒට විනාඩි 20ක විතරට ඔක්කක් තියෙනවා. ඒක ඇත්තටම මුළු පොත කියවන්නම් මේ stroke of insight කියන පොත කියවන්න ඕනේ. ඒක විනාඩි 20ක TED Talk එකක් තියෙනවා ඒ තොරතුරු ටික තියෙනවා. ඒකෙදී ඒ නෝන බෞද්ධ නෙවෙයි. ස්ට්‍රෝක් එක ආපු ගමන් ඔය පටු මනස, තර්ක මනස, සද්ධාවාදී ක්‍රියාත්මක වෙන වම් මනස ඇක්සිඩන්ට් එකකින් બ્લોක් වෙනවා.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 මෙයාට තේරෙනවා කනෙක්ෂන් එක. මේ අපි ළඟ තියෙන මේ බොරු මේ ද්‍රව්‍යාත්මක බැඳීමත් අම්මගේකට ඊට පස්සේ අම්මට බබා බාර දෙනවා. මෙයාට අකුරු දන්නේ සද්ද දන්නේ ඊට පස්සේ අම්මා කල්ලාලක් අරගෙන ඇදේට අකුරක් ලියනවලු. ඉතින් මේ ආනවලු මොකද්ද මේක? ඒක තමයි S අකුර කියන්නේ කියලා.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 මේකට තියෙන එක වචන තමයි ශිෂ්ටාචාරය. It's ambiguity of civilization කියලා අන්තිමට මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කරා අපි මේ ශිෂ්ටාචාරය කියලා ඒ පරිසරයකට බැඳිලා ඒකේ තියෙන අගයන් ආඩම්බරයන් අරගෙන ඒ කෝණයෙන් තමයි ලෝකෙ දිහා බලන්නේ. ඉතින් ඊට පස්සේ අපිට වෙන තැනකට ගියාට පස්සේ නෝන්ට පිස්සු වෙන මොනවද පිස්සුවක් ඉන්නව බලන්න කිසිම සදාචාරයක් නැහැ කියලා.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 ඉතින් ඒ නිසා ඒකට පුදුමාකාර සතියක් ඕනේනේ. ඒ වගේනේ අපි මේ ආනාපානෙ ගෙවෙද්දි සතිය පවත්තවුවොත් සතිය ගෙවෙන්න ආනාපානෙ ගෙවෙන්න ගෙවෙන්න කෙලස් ගෙවෙනවා. ආනාපානෙ ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ප්‍රතිපදාව වැටෙනවා කියලා දන්නවනම් අදුක්කම සුඛේ සැපක්නේ. ඒක දන්නේ නැත්නම් අයියෝ මලක් හෙලියයි ඔන්න මෙහෙත් ඇවිල්ලා දවස් 21ක් භාවනා කරා ඒ තානාපානේ නැතුව කියන්නේ.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 ඒකට පෙළ ගැස්මක්. ඒක විවස්ථානුකූලව අපි අරන් දෙනවා. මම මෙයා සතුරු කරන්න යන්නත් එපා. එයා ගැන බලන්න එපා. එයාගේ මතිමතාර උඹට වැඩක් නැහැ. ඔබ බලාගන්න කියලා. අමාරිසයියයි අර විනෝද සමයක ඉස්කෝලේ මහත්තයා එනකොට අමාරිසයියා ඇක්සිඩන්ට් එකක් දැකලා ආවිල්ලා කියනවා මහත්තයෝ කියලා වැඩක් නැහැ. ඇක්සිඩන්ට් එකයි on the spot නෑ මහත්තයෝ on the spot එකට පොඩ්ඩක් ඇහි මැරිලා. ඊට පස්සේ කියනවා මොන්න විදියෙන්වත් මිනිහ අඳුර ගන්න බෑනේ. ඒ මොකද ඊතන කුඩයක් නෑ ගමේ මිනිස්සුත් නෙවෙයිලු. ඒ මිනිස්සු අපිට දෙනව මොකද්ද එකක්? ඉස්කෝලේ මාතේ දෙන අඳුර ගන්න බැරි තරම් මිනිහ පොඩි වෙලා කියලා. නේ අර මාස්සයා කියන අඳුර ගන්න බැරි ගමේ මිනිහෙක් ඉඳ නෙවෙයි. ඔන් ද ස්පොට් එක නෙවෙයිලා දෙන පොඩ්ඩක් යයි. අපිට මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න සියල්ලම අපේ දැනීම අරා ඇවිල්ලා තියෙනවා. අවුරුදු 6 වෙනකන් ළමයෙකුට දැනීමක් නැහැ. කිසිම ආතතියක් නැහැ. මම අර පොතක් කීරෑ කිව්වා මේ හිටන්ට මම ඒක බෙදලා දෙන්නම් අච්චු ගැවට පස්සේ. යමන්ඩි ලියනවා මේ ඕ මෙඩිටේටින් මම්ස් ඇන්ඩ් ඩැඩ්ස් කියලා. ඉතින් ඒකේ පොඩි කෙල්ලක් දැන් ඒකේ අවුරුදු 9යි. ඒකෙල් අවුරුදු 6 5 දින වෙලාවේදී අන්තිම බ්‍රිලියන් ඉස්කෝලේ වන්නේ ගෙදර තියන උගන්වනවා.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 අර අවුරුදු 5ට අඩු ළමයා. මට භාවනා කරන්න ඕනේ මට ටෙන්ෂන් නැහැ. මම ඉන්නේ නිතරම සොරම් කරන්න ඕක තමයි. අවුරුදු 10 වුණාට පස්සේ එයා කියන්න පටන් ගත්තලු එහෙමනම් කැලිය බලලවත් ආයේ කට්ටිය ගෙන්න ගන්න වෙයි. ඒ මොකද දැන් ඒ කට්ටිය කැලියට ගිහිල්ලා අපි මේ දැනුම හදා.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 අපේ ආසාවෙන් ඉතුරු කරගන්න එක තියෙනවානේ. ඒක තමයි ඇහැට කුණ වැටෙනවා වගේ. ඒකෙන් තමයි මේ කැවීම ඇති කරන්නේ. ඒක දන්නවනම් මේක එකතු උනේ කර්ම ශක්තියකින්, පෞරුෂත්ව ලක්ෂණයකින්, ෘචි අරුචියෙන්. ඒ අපි දෙන්නේ එක අත්දැකීම ලැබුවට එයා අල්ලන්නේ මගේ එක නෙවෙයි. ඒක හරි විචිත්‍රයි. ඒක කර්මානුරූපයි. කම්මං සත්‍ය විභජති යදිදං හීනම් පනීතතා. අපි දෙන්න තෝරන දෙක වෙනස්. නමුත් මං හිතනවා නෑ මෙයාට සිහිමුලේ තියෙනවා නම් මෙයා මන් තෝරපු දෙම තේරන්න එහෙමනම් මෙයා මගේ හොඳ යාළුවා මෙයා කිව්වොත් උඹට පිස්සු යකෝ එහෙම එකක් නෙවෙයි ඒක වෙන සන්දර්භයක් තියෙන ඉතින් අපි හත්තක තියේදී අපි දෙන්න ගහගන්න ඉතින් එහෙම නැතුව මේ manussකම ඔය මොනම බෞද්ධකමක්වත් මොනම කමක් manussකමට බහින්න පුළුවන් නම් ඒකට බහිනවා කියලා කියන්නේ නගිනවා කියලා නෙවෙයි අපි අතර මොන තරම් සහෝදරකමක් මොන තරම් පිපිච්ච ගතියක් ඒ ගේන්න බැරි අපි අර ඉස්සරහින් පතරෙන් නම් වැල්ලට දාගෙන තියෙන පට්ටන් ටික නිසා තමයි. ඉතින් ඥානන්ද හඳුරෝ කියනවා මේ ඒ හඳුරෝ ලියු පොතක් වටිනා හඳුරෝ කෙනෙකුට ගිහිල්ලා දුන්නාලු. ඊට පස්සේ පොත බලලා ඉතින් දීපේ කෙනෙක්වලු මේ ලංකාවේ ඉන්න හොඳම කෙනෙක් කියලා. අයියෝ නිකම්ම නානන්දරි කිව්වලු. <laughs> නිකම්ම විකුණානන්ද පිටිපස්සේ BA BSc මොකුත් නැහැ නේ. පොත පැත්තකට දැම්මා. අයියෝ මේ නිකම්ම ඥානানন্দ කියලා. ඉතින් ඥානানন্দ රිලස්සන් දේවා කියන අපි අපි අඳුරගන්නේ මොනවෙන්ද? අපිට අපි අල්ලගෙන තියෙන චීනක් කණ්ඩායම් මොන જાති එකක්ද කියලා. හරි අපි මේ ප්‍රශ්න ඉවරවන්නත් මේ අර කලින් නිදා නිදාගට යන අවස්ථාව ගැන කතා කරා.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 දැන් අද්දක අරපු ගමන් අපි ඔරියන්ටේෂන් එක ගන්නවනේ. නිදිපොළ නෙවෙයිනේ. ඔරියන්ටේෂන් ගත්තට පස්සේනේ හුස්ම ගන්න පටන් ගන්න. අපි එතකන් ෂුවර් නෑනේ දැන් මේ කොහෙද ඉන්නේ කියලා. අර පරණ පුරුදු ඉසේකක් උන් ටික එනකන් අර පරණ පුරුදු බර්ඩන් එක අර පරණ පුරුදු ටෙන්ෂන් එක ආවට පස්සේ තමයි මට අඩේ. හරි හරි ඔළුව අතපය ඔක්කොම තියෙනවා. මේ උතුර මේ දකුණ මේ මේ අහවල් තැන. ඒ ටික ආවේ නැත්තම් අපි කොච්චර කරකලා තැනේද කියලා බලන්න මිනිස්සුන්ට ඇක්සිඩන්ට් එකක් වෙලා සිහියන වෙලාවේ ඇක්සිඩන්ට් වෝඩ් එකේදී එහා නැගටිව් එක පිළිබඳව සාහිත්‍ය දරෙන් ලියලා තියෙනවා. අර තිබුණේක ඉඳලා මෙතෙන්ට ආපු හැටි. ඒක අඳුනගන්න හැටි විස්තර සහිතව ලියනවා. අපිට මේ පරණ පුරුදු දුක් ටික නැතුව කොහොමඩක්වත් ජීවත් වෙන්න බෑ. ඒ ඒ ටෙන්ෂන් එක නැතුව ඒ අඳුනා ගැනීම නැතුව කරන්න බෑ. ඉතින් අවදි වෙනකොටම ක්‍රිෂ්ණමූර්ති තමයි කියනවා අපි මමයා නැති තැන ඉඳලා මමයාට එනවා. මම යා නැත්තනදී පුදුම බයක් නේ තියෙන්නේ කරකොලතේ ඒ වගේ ඔරියන්ටේෂන් එක නැහැ. ඉතින් ඉක්මනට මොකක් හරි ලකුණක් අරගෙන අර පරණ පුරුදු මම යා දාගත්ත පස්සේ අප්පා යන්තම් වන්න මම යා. එනිසා අවදි වීමෙදිත් ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. ආන්දනි මීළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ධම්ම හිර්ද මේකත් අපේ නෝනාගේ මගේ හිතන්නේ ප්‍රශ්නේ ධම්ම තීර්ථය සහ ධම්ම තීර්ථය නේද? තితి. ආ ධම්ම තితి. ධම්ම තితి සහ ධම්ම උද්දච්චය යන දෙකෙහි වෙනස තෝරා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලමි. වහන්සේට නිරෝගී සුවය දරුවන් සරණයි. ඔය දෙන්නගේ ගැටලුව ඉවර කරගන්නවද ඉස්සල්ලා ඔය වගේ. මේ අපිට මේ සාකච්ඡාවක් කරගන්න තියෙනවා. ලකුණු ගන්න ඔය. ධම්මට්ඨිතිය කවුරුද කැමති ධම්මට්ඨිතිය අල්ල නැතුව කවුරු හරි වෙන කවුරු හරි ධම්මට්ඨිතිය කියන එක අපි බෞද්ධයේ තුන්ගත සරයක් අපි මතක් කරගත්තා මොකද්ද ධම්මට්ඨිතිය කියලා තේරුම් කරගන්න තියෙන කියලා අදහස් ප්‍රකාශ කරනවා. Thank you. කවුරක්වත් නැහැ කැමති නැහැ. එක් එක්කත් දෙන්න කැමති නැහැ. භාවනාවේදී හම්බෙන්නේ ඔව්. ඉතින් හම්බුනොත් යන්නේ. නෑ මං කිය එක එක්කත් මට දෙන්න කැමති නැහැ. ඔක්කොම ගන්න ආණ්ඩි ටිකක් ඉන්නේ මේකේ. එක එක්කත් Tamange බත් ඇලියට අර ආල්ලත දාන්න කැමති නැහැ. පැහැෙන බත් එකෙන් හැද කැඳ කන්න ඉන්නවා. Tamange යදී දැන් හම්බුනේ උදාහරණයක් වශයෙන් භාවනාවේදී අපි උදේ වේත් හුස්ම ඇතිවීම නැතිවීම හරි මොකක් හරි ඇතිවෙන නැති වෙන එක දකිනවා නම් ඒක ධම්මට්ඨිය මේකේ මේ සක්කාය සම්මා දිට්ඨිය විස්තර කරනකොට ආගතෝ නෑ සම්මා දිට්ඨිකෝ හෝති ආගතෝ ධම්ම විනය ආගතෝ සද්ධම්මං කියලා තියෙනවා උජුගතස දිට්ඨිය කියලා ධර්මයට පැමිණෙනවා දැන් අපිට ධර්මයේ සාහන ලැබුණා ධර්මේ පදනම ලැබුණා. ධර්මේ ත්‍ිතිය කියලා කියන්නේ ස්ථාවරය කියන වචනේ. ධර්මේ ස්ථාවරය ලැබුණ මේකට සමාන වචන තව ටිකක් මම ඒ දේශනාවලදී මතක් කරා. ඒකට කියනවා යථා භූත ඥාසනය, ජාතාව දස්සනය, පච්චේ පරිග්ඝහ ඥානය, මූලත් සමග අරමුණ දැකීම මේ ටික සාමාන්‍යයෙන් ඔක්කොම එක පොදියට දාලා මම ත්‍ිතිය කියනවා.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 ඊට පස්සේ ඒක ඒක එන්නේ ඉස්සල්ලාම ධම්මට්ඨිති ඥානෙ එන්නේ අංශු අනුකුඩා අංශු වශයෙන් නෙමෙයි කැටිති වශයෙන් රීති වශයෙන් ඒකක වශයෙන් ඊට පස්සේ ඒ දේ භාවනා ඉදිරියට ආනට මේ ලොකු දේ මෙහෙමනම් පුංචි දේත් මෙහෙමයි කියලා එක කඩ කඩ විචිතුරුව විචිත්‍රව පේන්න පටන් ගන්නවා.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 එතන මේ ඊතර ටිකක් පීරිසයකට දාලා ඒකට පිඹපුවාම ඒක නැති වෙනවා. ඉතින් එයාට වෙන්නේ ඊතර ටික විනාශ වුණායි කියලා. විනාශ වෙන්නේ නැහැ. ඊතර අංශු බාටපත් වෙලා නැවත වාතයට යන එකයි වෙන්නේ. මේකෙදි හරි හිත මේ උද්දච්චයකටපත් වෙනවා. ඇවිසීමකටපත් වෙනවා. මේක ධර්මයෙන් ඇතිවෙච්ච කෙලෙසින් ඇතිවෙච්ච එකක් නෙවෙයි.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 ඒ ධම්මුද්දච්ච විග්ඝහිත මානස භාවනාවේදී හැම කෙනාටම පන්නන්නට නික සුද්ධ විපස්සනා අවස්ථාවක්. ඉතින් ඒක මේ ඒට බොහොම කලින් තමයි ධම්මට්ටිතිය ලැබෙන්නේ. ධම්මට්ටිතිය ලැබිලා දෙන කඩයින් පරීක්ෂණයක් තමයි ඔය ධම්මුද්දච්ච මානස කියන එක. ඒ නිසා ධම්මුද්දච්ච මානස උඟාක් භාවනාවෙන් ඉදිරියට ගිය සාසනයට අත්‍යවශ්‍ය කායකෙම සිද්ධ වෙන්නේ.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 ධර්මයේ මට යමක් පෙන්වන්න පටන් අර ගන්නවා. ඒකමට තේරෙනවා. ඒක තේරෙන්නේ නැතුව නිවනට යන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතාන හිටියට හීනෙන් නිදන නිවනට ගියා වගේ එකක් වෙන්න බෑ. ඒක පියවර වගේක් තියෙනවා. පුබ්බේව කෝසුසීම ධම්මට්ටි ඥාන පච්චා නිබ්බාණං. හැබැයි මේ දෙක අතරමැද තමයි ඔය කඩේම පහු කරන්නේ.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 කරුණාවෙන් අවසර පතමි තෙරුවන් සරණයි. හැබැයි සෝ මගේ නම් මේ කිසියම් උනන්දුවක් නැහැ මේ වැඩවලට. ඒ මොකද බුෂුවක් තමයි ඇතුළට ගියාරත් තියෙන්නේ. ඔය ධම්ම ධම්මුද්දච්ච පහන කියන එක බුෂුවක් එක තමයි. ඒකට ගියාට පස්සේ පිට පාරගෙන ආපහු එනවයි කියන එක එළියෙන් එකකින් ආදර්ශයක් ගන්න බැරි නෑ. ඒකයි ඔය ස්කවුටින් වලයි නයිට් වොස්ට් මේ නයිට් කැම්පස් මේ කොම්පස් වොච් එක වොච් එක මම කරන්නේ. ඉතින් මේ වගේ ඒවට වැඩිය පුළුවන් තරමකට ඇතුළට යන්නේක. ඒ වගේම ඒක ඕගනයිස් වෙලා ගිය ගමන් ආය මොකද නෑ පුදුමාකාර විදියට සභාගත වෙන්න පටන් ගන්නවා. සෝෂලයිස් වෙන්න පටන් ගන්නවා. තනියම යන්නත් එපයි කියලා අන්වා කිව්වා මොකද හේතුව ගිහිල්ලා නැති වෙනවා. අසරණ වෙනවා. ඒක නිසා මේ තියෙන පරිසරය නැවත දැනෙන්න නවනෝකන වෙලා තියෙන මම මම මේ මේ විරුද්ධ වෙනවා කියන එකනේ මම මේ ආදීනව පෙන්නවා මේ ඇතුළට යන බුෂ්වකගේ එපා වෙලා තමයි ඔය පිට බුෂ්වකකට යන්න ගන්න. ඇතුළත බුෂ්වකගේ ඊට උඟක් ඉමීඩියට් ඉන්ට්‍රින්සික් හරිම මොකක්ද ඒකට කියන්නේ උත්සන්න යාසන්නයි. එතකොට තමයි අපි ඔය එළිය කරන්නේ. ඒ නිසා මේක හරිම මයිනියුට් එකක් අරක මැක්‍රෝ. මේක මයික්‍රෝ එකක්. ඉතින් මේක හරි හොඳයි. මේක දිගේ යනකොට ඒ අර කටයුත්ත සිද්ධ වෙනවා.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 ඉතින් මම කොහොමද කියලා තියෙනවා. පර්ත් වලත් කියලා තියෙනවා. මේ මෙල්බන් වලත් කරලා තියෙනවා. හැබැයි ඒක නොකිරුවයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකට මටත් හිතෙනවා අර ප්‍රේම් කිව්වා වගේ මම මේ ආමිෂයට කැමති නැතුව ප්‍රතිපත්ති විතරක් කැමතිද කියලා. එහෙම එකුත් නැහැ. මොකද මම ඔය හැම බුෂ් එකක්ම කෙරුවා තනියම. පළවෙනි දෙන්නේ ආපු වෙලාවේදී මම ඒක තනියම කරා. ඒක කොහෙ ගියත් ඒ ඇති මහති සිද්ධ වෙනවා. ඒ නිසා මට ඒකේ කුතුහලයක් නැති නිසා මේව කතා කරනවද කියලා දන්නෙත් නැහැ. නමුත් මම මන් දෝත්සහය කරන එක තමයි මගේ තියෙන ගතිය දැන්. ආම්දනේ ඇයි මයින්ඩ්ෆුල් බුෂ් වෝකින් වලට වැඩි ඇතුලේ කරන එක හොඳයි කියලා කියන්නේ ඇයි හැමෝම? <laughs> මට තේරුණේ ප්‍රශ්නේ තේරුණා. ආඳුරු කියපේක මම දැන් පැටලුණා මට. මයින්ඩ්ෆුල් බුෂ් වෝකින් කියන එක ඒක නරකක් තියනවද ආඳුරු? ඒ මයින්ඩ්ෆුල් බුෂ් වෝකින් එළියට යන්න පුළුවන් ඇතුළට යන්න පුළුවන්.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 එහෙම සිද්ධියක් වෙලා තියෙනවා අපිට. ඒක තමයි පටන් ගන්න දවසේ අපි මතක් කරේ ඒකයි. ඒ කියන්නේ ඒක අපි නොදන්නා තරම් භයානකයි. ඇතුළට ගියාම දන්නේ කොහෙද? එහෙමනම් දෙයක් ඇත්තේ නෑ. කැලේ කොතනත් වගේ දිසා මාරු ගතියක් තියෙනවා. ඒකේ සාමාන්‍ය සිරිතේ එහෙමත් නැත්තම් වැඩක් නෑ ජීවිතේ. නෑ එහෙම ගිහිල්ලා ආදරනවා එක්කෙනෙක් දෙන්නේ නැතුණත් ප්‍රශ්නකුත් නැහැ මේක ඉතින් අය අර අප අපේ අපච්චිනකොට කියන්නේ මට මහත්ව දරු 11ක් ඉන්නවා එකෙක් මරන්න ගානක් නැහැ කියනවා අපි ඔක්කොම පණ පිටින් ඉඳද්දී ඇයි ඒගොල්ලෝ යනවනේ ඒගොල්ලෝ ගියා අපිට ඉල්ලලා දෙන්නේ නැතුණයි කියලා පත්‍රේ දාන්නේ විතරයි කියන්නේ ඔව් අනිත් මේකට මේ වගේ දේවල් එකතු වෙන ගතියේදී ඇති වෙන මේ සෝෂලයිසේෂන් එකයි මම මේ පෙන්නන්නේ.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 එසේම මේ මොහොතේ දැනගෙන අතීතය සීකීව ප්‍රපංච කිරීමක් එසේ නැතිනම් නාමා ගැනීම අතීතයට අනාගතයට යාම ප්‍රපංච කිරීමක් යටහත් හදා දෙilla සිටිනවා. නේ පළවෙනි වාක්‍යයම තමයි වරද්දාගෙන තියෙන්නේ. පළවෙනි වාක්‍යයම ලියලා තියෙනවා වර්තමාන ඉඳගෙන අතීතයේ සීකිරීම හොඳ දෙයක් බව ධර්මයෙන් වටහාගත්තා කියලා.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 ඒක ලයිසන් ඕනේ ගන්න මේක පිස්සුවක්. ඒක කැන්සර් එකක්. ඒක නැති කරන්න බෑ ලෙඩක්. ඒකට අනුග්‍රහ කිරීමක් නෙවෙයි මේ කරලා තියෙන්නේ. සිද්ධ වෙන්නේ අනාගතේ හෝ අතීතේ හැමදේම සිද්ධ වෙන්නේ වර්තමානයේ කියන එකයි මම මතක් කරලා දෙන්න උත්සාහ කළේ. මීළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ.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 එයාම තමයි දැනගන්න ඕනේ දරුවන්ට අසාධාරණ වෙනවද කියලා. දරුවෝ සම්පූර්ණ ස්වාධීන වෙන්න හදලා තියෙනවා නම් දාලා යන්න පුළුවන්. Taman එක ඇලිමක් බැඳීමක් ඇති කරන ඔක්කොමත් එක හැදුවා නම් Taman දන්නවා පෙකින වල කැපුවා වගේ අතහැරලා යනවායි කියලා. ඒක නිසා මේ ඒ අම්මටම තේරෙන්න ඕනේ ඒ දරුවන් නැති කරපුවාම මම කරන්නේ දරුව පූර්ණත්වයටපත් වෙලා තියෙනවා නම් ඒ වෙනකොට නැත්තම් කවුරු හරි ආරක්ෂකෙක් ඉන්නවනම් එනම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්තම් මේ මුළු පිට උත්තර නැහැ මේකට. Tamanට තේරෙන ටික තමයි දරුවන්ටත් තේරෙන්නේ. ඒ වාතාවරණේ ඉන්න කෙනාට තමයි ඒක තේරෙන්නේ. ඒ සරුවචනාංශේ වැඩ ඉන්න කාලේ මේ සංගාමජී කියන අම්මා නෙවෙයි තාත්තා කෙනෙක්. එයා ඇත්තටම ඕනලා දිනු පැවිදි වෙන්න. අම්මයි තාත්තා කොහොම හරි කරලා කරකාරයක් බැඳෙව්වා. ඊට පස්සේ මෙයා පුළුවන් තරම් උත්සාහ කරලා තිනවා මට බඳකන එක හිම්ම තියනවාද කියලා දරුවන් හදන්න නැති වෙන්නේ. නමුත් ඒ අම්මන්ට ඕනලා තිනවා දරුවෙක් හදාගන්න. ඊට පස්සේ මෙයා කරලා තියෙන දේ ඉස්සල කියලා දෙන දරුවන් හදන්න නැතුව උඹේ කැමැත්ත තිබ්බම පැවිදි වෙන්න බෑ. දරුවෙක් හැදුවේ ඊට දරුවෙ හැදුවට පස්සේ කැමැත්ත ඉල්ල බෑ. පස්සේ පැනලා ගියා. පැනලා ගිහිල්ලි වෙලා ඈත පළාතට ගිහිල්ලා භාවනා කරලා ආපහු ඇවිල්ලා එනකොට සරුවචනාංශේ වැඩක මෙයා ගහකුණ ඉගෙන භාවනා කරනවා. භාවනා කරනකොට ගෑනිට ආරංචියක් ආවා. ඇවිල්ලා ඉන්න මිනිහා කියලා. ගෑණි දරුවා අඬ ගහන ඇවිල්ලා ගහමුල දාලා කිව්වා. "ඔන්න බලාපන් දරුවා." බලාගනින් කියලා දාලා ගියා. අර හඳුර ඇද්දක වහගෙන දිගටම භාවනා කරනවා. යහින පිටිපස්සේ යන ගමන් බැලුවා මේ මිනිහ ඇස් දෙක ඇරලා බලයි බබාව කිස් කරයි මොන මොකක්වත් නැහැ. දකින්න මට්ටමෙන් එහාට ගියාට පස්සේ අර මාතෘ සෙනෙහසට බැනලා හුත්තටම බැනලා දරුව අරගෙන අපව ගියා. බුදුරජාණන්සේ ගන්ධකිලියදලා කියනවා සංගාමජී උඹ වෙතට කවුරුරි පැමිණුණායි කියලා උඹ සතුටුුනේත් නැහැ. උඹ වෙතින් කවුරුරි ගියයි කියලා කනගාටුුනේත් නැහැ. සංගාමජී උඹ කොහොමද සංග්‍රාමයේ දිනුවයි කියලා. ඔය වචනේ ගෑණිට ඇහුණා නම් මොකද වෙන්නේ? බුදුහාමුදුරන්ට හොඳ දෙකක් කියයි. සංඝා සාගන්තෝදන මොකද පැමිණුණේයයි සතුටු නොවන්නේ අපහු ගියේයයි කනගාටු නොඋනේය. ඒ නිසා සංගාමජී කියන්නේ සටනෙන් දිනුවයි කියන එකයි හැමතෙගේ නම ඇත්තටම. සංඝා සංගාම ජීමුනි. මේ ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් ඔය තරගෙ දිනුවා. ඉතින් ඒ වගේ එහා ඒ ඒ ආම්දුරු පැවිදෙන්න ඉස්සලා මේ එකටවත් කැමැත්තක් නෙවෙයි සිද්ධ වුනේ සිද්ධ වුණා. සිද්ධ වෙන්න භාගයක් අතරමඟ සම්බන්ධිච්ච පවුලත් වගේ කියනවා. දමල ගාලා ගියා. ඉතින් ඒ වගේ අම්මගේ තමයි අතට වගේ දුක් කාලවට ගාක් ඔය සෙනෙහස තියෙන්නේ අම්ම ළඟම. ඒ වගේම අම්මට බඳා දුක තේරෙන්නේ. අර ඔය මං කියපු පොතේ, ඒ ලියන පොතේ අම්මා හරියට පහේ 10 ලරුව දෙන්නෙත් තියාගෙන එයා සම්පූර්ණ සාතිකයක් පෙන්නනවා. ඔය කියන විවිකේ 100%ක්ම ගෙදරදී ගන්න පුළුවන් කියලා. හරි ලස්සනට කියනවා don't sit on your children කියලා. භවනා කරන්න කියලා ළමයි උඩ වාඩි වෙන්න එපා. උන්ට ලැහැත් කරගෙන වෙච්ච හැම සිද්ධියක්ම 108ක් ලියලා පොත ලියලා මට එවලා තිබුණා. මෙන්න භාවනා කරන අම්මලාට තාත්තලාට ඉතින් මම පෙරවදනක් ඉල්ලලා තිබුණා. මම ලිව්වා අපි රෙජිස්ටර් බැචලර්ස්ලා අපිට සුදුසුකමක් නැහැ මේ පෞල් ප්‍රශ්න ගැන කතා කරන්න. කොටින් ඉන්නකොට කියන දෙයක් තමයි we are registered bachelors. නමුත් මං කිව්වා මේ මයින්ඩ්ෆුල්නස් එකේ තියෙන වටිනාකම නිසා මං ওই හැම කෙනෙකුටම වැඩිය ලොකු පවුලක ඉන්නේ දැන්. හැම පවුලකම සිදුවෙන දේවල් සංසන්දනය කරන නිසා මම මේ මානව පවුලට සම්බන්ධ වෙන්න හදන්නේ. ඒ නිසා දරුවන්ට උගන්වන්න තියෙන හොඳම ක්‍රමය තමයි දෙමව්පියෝ හරහා. හැබැයි දෙමව්පියෝ ගැන බලාපොරොත්තුවක් ඇතුව නෙවෙයි උගන්වන්නේ. බලාපොරොත්තු තියාගන්න බැරි තරම් දෙමව්පියෝ කරප්ට්. අර දෙවෙනි પરම්පරාවට පණිවිඩය දෙන්නයි ඕනේ කියලා මම ලිව්වා. ඉතින් ඒක නිසා ඒකේ තියෙනවා ඒ ඇත්තම සෙන් බුද්ධ ධර්මයේ එඩිට් කරලා තියෙන්නේ ඔක්කොම කරලා තියෙන්නේ සෙන් බුද්ධ ධර්මයේ වට උගන්නපු නෝනා. ඒකේ කියලා තියෙනවා මේ ජීවිතයේ මේ තියෙන ප්‍රශ්න අවුලක් කරගෙන පැවිදි වුණාට පස්සේ මේක විසඳෙයි කියලා හිතනවා නම් ඒක ලොකු අවුලක්.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 එහි සිටීම කාලය නාස්ති කිරීමක්ද කලින් මෙම අවස්ථාවේ කිසි කිසිවක් නොදැනුණත් දැන් ඉන්නවා වගේ දැනීමක් නැගී හැඟීමක් ඇතිවේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මට මේකෙදී හරස් ප්‍රශ්නයක් අහන්න වෙනවා. මේකේ தত্ত্ব දෙකක් කියනවා. දෙවෙනි தত্ত্ব නම් ඒකේ විස්තර වෙලා තියෙනවා. ආනපන සංසිඳිලා නාඩි වැටෙන වගේ තියෙන එක බලනවා.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 අර පළවෙනි தත්වෙට යන්න. දෙවෙනි தත්ත දැක්කට පස්සේ ආයෙ පළවෙනි தත්වෙට යන්න අමාරුයි. ඒ කියන්නේ ඉවෝල් වෙනවා හිත. මම හිතන්නේ ආවදී හාමුදුරු පිටක මම මම අත්දකලා තියෙන මේ මහත්ය අත්දකපු වගේ මේ ආනපානෙ තුනී වෙලා ගිහිල්ලා ගිහිල්ලා ගොඩාක් තවදුරටත් යනකොට හරිම සීතල ගතියක් දැනෙලා මේ ආනාපාන දෙක නිකන් නාඩි වැටෙනවා වගේ. නිකන් හරි ශනේකින් වැටිලා ආස්වාස වෙලා ප්‍රාස්වාස වෙන ගතියක් දැනෙනවා. ඒක දන්නේ මේ මහත්ය විස්තර කරේ මේ ඒ නාඩිය කියන්නේ විස්තර වලට සාදර වෙලා ලෑස්තිලා ගිහිල්ලා. ලෑස්තිලා ගියාට පස්සේ මේ විස්තර දැක්කට පස්සේ ඉස්සරහා තත්වය ඒකට ලෑස්තිලා නොගිය නිසා ඇතිවෙච්ච කුකුසක්. දැන් ඒ කුකුස විනිවිද දැක්ලා තියෙනවා. භාවනා කරගෙන යන දිගට දිගට ආය කුකුසේනේ එන්නේ නැහැ දැන්. එක සැරයක් ඒක දැක්කට පස්සේ ආයෙ වෙයි. ගොඩාක්කල් භාවනා කරන්තු ඔය ජීවිතේ අවුල් වෙලා ගිහිල්ලා ගියොත් ආයෙ සැරයක් වගේ හියටස් එකක් අහු වෙනවා. දැන් ආයෙ හියටස් එකක් නැහැ. දැන් කෙලින්ම අර ඒ தත්ත්වයට ලෑස්තිලා මේ ඒක තමයි ලොකු සාංශික වචන තියෙන. ඔකට ලෑස්තිලා ගියොත් වෙන වෙන කතාවක්. දකින්නකොට පසුබහන කුතුහල කරන සැක කරන தත්ත්වෙන් ගියොත් වෙන එකක්. එතකොට අපායක් පේන්නේ. දැන් ගියාම දිවි ලෝකයක් පේන්නේ. මම හිතන්නේ මේ මහත්යානවත් දෙවන ක්‍රමය හොඳයි සිතේ. පැහැදිලිව. දෙවෙනි ක්‍රමය කියලා කියන්නේ පළවෙනි ක්‍රමය රිෆයින් වෙච්ච එක. ඔව් දෙකම එකයි කියන එක නේද? ඒක ඉවෝල්ව් වෙලා. මම කියන මේකට වෙනම විනාඩි 3ක් ඉල්ලන්න එපා. මේ සියලු දෙනාගේ දැන ගැනීම සඳහා තමන්ගේ අත්දැකීම් ටික එලිකරන්න. ඒකෙන් එතකොට මේ වැඩ දෙකක් වෙනවා.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 තමාට ඇත්තට ඒක වෙන්නෙත් නැතුව ඇති. අත මෙහෙම වෙන්නේ නැහැ. නමුත් ස්නායු වලින් පෙන්නවා ඒ ස්නායු දීපු ගමන් ඒ සංඥා දීපු ගමන් අර නිදාගෙන මොහොන නිදාවට ගිහිල්ලා ඔටෝ සජෙෂන් එකක් දුන්නාට පස්සේ එයා කරනවනේ ඒක. එයා දන්නේ මොකද කරන්න කියලා.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 රිදෙනවා. රිදුනට ඒක දන්නවා සුවයක් සඳහා කරන්නේ කියලා. ඒක වෙනකොට ඒ චෛතසිකයට පස්සද්ධි කියන චෛතසිකය කියලා කියන්නේ මේ පස්සද්ධි චෛතසිකය තමයි හීලින් ඇති කරන්නේ. පස්සම් භයං කියන්නේ සංසිඳවනවා කියන්නේ. පස්සද්ධි චෛතසිකය තමයි හයිලයිට් වෙලා තියෙන්නේ මේ සත්ත්ව බොජ්ජංග ධර්මවල. ඒක ඉස්සරහත් තුනයි පස්සේ තුනයි මැදින් පස්සද්ධිය. යම් වෙලාවක පස්සද්ධියට ආවොත් එතන කායචිත්ත සාන්තිය හීලින් එහෙම නැත්නම් කියුරටිව් පාර්ට් එකට යනවා. ඉතින් මේක යෝගාවචරයටින් වෙන්න වෙන්න වෙන්න පරියන්ක නැගිටට පස්සේ කයේ සාන්ති ගතියක් හිතේ සාන්ති ගතියක් ඒ කියන්නේ ටෙන්ෂන් එක බහපු ගතියක් එනවා. ඉතින් ඒක ඇත්තටම සාමාන්‍ය වචනෙන් කියනවා නම් තියෙන මේකට පුළුවන් තරම් වෙලා දෙන්නේ කියලා කියනවා.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 ඉතින් ආමතුරු කියනවා හොඳයි හොඳයි ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකල කියනවා මේ නිදාගන්න ඉස්සෙල්ලා අටුවට අත දාලා හාල් හරි වී හරි මුංගට හරි මිටික් මිටක් කරගෙන පිඟානක් කොට තියලා බුදියා ගන්නයි කියලා. ඊට පස්සේ කියනවා ප්‍රශ්නයක් අහනවා නම් කියන්න කියනවා අර මුංගට ගන්න කියන්න කියලා. බෑ කියන්න බෑ. ගණන් කරලා තියලා බුදිය ගත්තා නම් හීනෙන් කියන්න පුළුවන්. ගණන් කරන්නේ නැතුව තියලා කියනනම් කියන්න බෑ. ඒ කියන්නේ මේ ඉතිසලා අපි හොඳටම දන්න කියන දෙයක් pent up වුණොත් ඒකට උත්තරේ තියෙනවා. ඒක තමයි ඔය කවුන්සලින් වලින් කරන්නේ. ඒක තමයි ඔය ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා ක්‍රිෂ්ණ මෙහා කරන්නේ මේ ඔය දැන් බ්‍රයන් විස්කි පොත් ටික කියවන්න කොහොමද එතෙන් ගෙනියන්නේ මේ සජෙෂන් එකකින් ගෙනියලා එතන ඒක විස්තර කරාට පස්සේ අර ලෙඩ රෝග ඔක්කොම යනවා. ඒ නිසා හරිම ඒක නිකන් මැජිකල් පවර් එකක්.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 ඒක අපිටයි තියන්නේ. ඒක ෆ්‍රික්ෂන් එකක්. ඉතින් මේක මම කියාගන්න නැතුව මේකත් එක්ක හිටියොත් එනතම් මේකෙන් පැනලා යන්න නැතුව උත්සාහ කළොත් මේ දුක්ඛ සත්‍ය ස්වභාවය. මේක උඹට අයිති එකක් නේ. ඔක පෙළෙන ගතියක් තියෙනවා. ඔක තවන ගතියක් තියෙනවා. ඔක වෙනස් වෙන ගතියක් තියෙනවා.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 තමන් තීන්දු කරලා නැහැ. තියෙන දේ ඔච්චරයි. ඕ ඕතරින් එහාට බුදුහමරණත් යන්න බෑ. ඕක ඕක ඉවරෙන්න පරිණිරවාණයට යන්න ඕනේ. මේක පිළිගත්තා නම් මෙතෙන්ට යන්න තමයි මේ සියලු ශික්ෂාවන් කරන්න කියලා. ඒකම ඉන්න ඕනේ නැහැ. මොකද කොයි සිටුේෂන් එකෙත් canvas එක වගේ ඕක තියෙන කොයි චිත්‍රය ඇඳත් canvas එක වගේ ඔය යට තියෙන ඔය මම මැරෙලා නැති බවට සාක්ෂිය. නිින්ද ගිල්ල නැති බවට සාක්ෂිය. ක්ලාන්ත වෙලා නැති බවට සාක්ෂිය තමයි ඔය. ඒක වචනෙට දාන්න අමාරුයි. නමුත් මම මේ උත්සාහ කරන්න හදන්නේ කොමියුනිකේට් කරන්න ඒකත් එක්ක. ඒ தත්ත්වෙන් ඉන්න බලන්න ඒ தત્ත්වේ මට වෙනස් කරන්න බෑ. ඒ සංසාරගත ඕනම කෙනෙකුට තියෙන එකක්. හැබැයි මේක මේ කරදර අඩුම අවස්ථාව. එහෙම නැත්නම් පතුලට එම නැගන් සුද්ධ වෙච්ච අවස්ථාව. ඒක නඩත්තු කරන්න පුළුවන් නම් ඒක ලොකු ශික්ෂාවෙන් ලැබිච්ච අතුරු ප්‍රතිඵලයක්. හොඳම ප්‍රතිඵලයක් ඒක. අතුරු නෙවෙයි හොඳම ප්‍රතිඵලයක් ඒක. මේකට පුළුවන් තරම් ෆැමිලියරයිස් කරන්න ඕන. පුළුවන් තරම් මේකත් එක්ක උරු කරගන්න ඕන. නේද මේක එනකොට වහකණ්ඩ හිතනවාද? ඔයිට වැඩි අපි ජීවිතේ අනන්ත ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවානේ. ඒ වගේ නේ මේක දන්නවනම් මේක තමයි භාවනා කරලා යන්න පුළුවන් කෙලවර. මේක මේක දිහා බලා ඉන්න ගමම කියලා දන්නවනම්. මේක දිහා බලා ඉන්න ගමන් අරසයි. මොකද මම මැරෙල නැති බවට හොඳටම සාක්ෂියක් තියෙනවා. නිින්ද කියලා නැති බවට හොඳටම සාක්ෂියක් තියෙනවා. ක්ලාන්ත වෙලා නැති බවට සාක්ෂියක් තියෙනවා. අනන්සේ සඳහන් කරනවා බුදුහාමුදුරුව අපිට වචනේම කෙනක ප්‍රමෝදයක් කරගන්නයි කියලා. මොකද ප්‍රමෝදේ මම සතියින් ඉන්න බාට ලකුණා. ඕක පස්සද්ධියක් කරගන්නයි කියන ඕමට හිත කතට සැනසෙන්නයි. ඕක සති සම්පජඤ්ඤයට ලකුණක් කරගන්න තියලා කියන සුඛයට ලකුණක් කරගන්නයි කියලා. ඉසල බේනේ ධරතයක් විදියට. ඉසල බේනේ කෙනහිල්ලක්, පීරි ගෑමක්. මේ ෆ්‍රික්ෂන් එකක් විදියට. නැවත ඒක ලකුණක් කරගන්නවා මම කිසි දෙයකට ඉන්වෝල් නෑ මම කිසි දෙයකට කොමිට් වෙලා නැති බවට ලකුණ.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 පිටිපස්සේ එලවගෙන යන්නේ නැහැ. දුක් වේදනාවක් දැනනම අමනාපයක් දැනන ඒකට ප්‍රතික්‍රියා කරන්නෙත් නැහැ. ඒ වගේ මොකුත් නැතුව සිද්ධි සිද්ධ වෙනවා කෝච් එක යනකොට ගස් පහ වෙනවා වගේ පහ වෙනවා. ඒකට ප්‍රතික්‍රියා කරන්නේ නැත්තම් ඒ තුනේදිම තමන් අදුක්කම සුඛය හරහා ගත යුතු උපරිම හොඳ වැඩේ කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. පහ වෙනකොට තේරෙයි එහෙම වෙච්චාම මේව මතකයට යන්නෙත් නැහැ. මෙව අපිට ජීවිතේට කොටස්කාරව වෙන්නේ නැහැ. ඒව නිකන් නෙළුම්පතක තිබ්බ වතුර කඳුල වගේ තැර වෙන්නේ නැතුව තිබිච්ච දේවල් තැර වෙන්නේ අජෝසනයේ කෙරුවොත් රිංග ගත්තොත් අභිනන්දනයේ කෙරුවොත් රස වින්දොත් අභිවදනයේ කෙරුවොත් මම ගැන කතා කරන්න කිව්වා.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 නිින්ද කියලා නැති බවට සංඥාවක් තියෙනවා ඕකේ. දැන් තියෙනවා. මම ක්ලාන්ත වෙලා නැති බවට සංඥාවක් තියෙනවා. ඉස්ලාම් දවස් දවසේ ඒකවත් පේන්නේ නැහැ. නිසා දෙවෙනි දවසේ යන්නේ අර පළවෙනි අත්දැකීමේ ලෑස්ති වෙලා යනවා. බලනකොට ඇත්තටම මේ ලෝකේ වගේම ලෝකයක් ඕකේ තියෙනවා.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 සූට් එකට මුකුත් වෙන්නේ නැහැ. ආන්නේ විදිහට මේ නික්ලේශී தત્ත්වයේ තියෙන්නේ ඉස්සරහ නටන දේවල් නතර වීම නිසා නෙවෙයි. ඉස්සරහ නටන දේවල් ගණන් නොගැනීම හරහා. ඕනේ නැටිල්ලක් නටකටයි. ඒ නැටිල්ලට උඩගෙඩි දුන්න ගමන් නැටිල්ල 18 සංයක් වඩටපත් වෙනවා. ගණන් ගන්න දෙයට පුළුවන් නැටිල්ල එහෙම විරංජනේ වෙලා යනවා. ඒකයි සිද්ධාර්ථ කුමාරයා ගිහි යතරින් ඉස්සල දවසේ ඒ නාටිකාංගන වෙලා නැටුවා. කුමාරයා පිටිය වැතර හැරුණාට පස්සේ මොකද උනේ නාටකෙට? එකම ප්‍රේක්ෂකයා හිටියා බලන්නේ නැතිකොට නැටිලක් නරන්න බෑ. ඒ නිසා අපේ ඉස්සරහ කවුරු හරි කුණුහරුපයක් කරනවා 150ක් මම වා කියන්නේ. අපි ඉතර කවුරුහරි පින්කමක් කරනවා 150ක් මගේ. ඒක නිසා මේ ওই විපස්සනා භාවනා කරපු මේ කුඩුකාරයෙක් මුස්ලිම් මිනිසෙක් හරි මන් දැන මොකಾದ කියලා ඉරගෙදර ඉන්දියාවේදී ඒ අවසාන ජීව ප්‍රශ්නාවලිය කියා කියලා තියනවලු මොන හරි තැනක ප්‍රශ්නයක් තියෙනක විශ්සඳන්නම වැය කිලෝමීටර් දෙනවා උඹ තමයි වැඩිකාරය කියලා. ඒ උඹේ වැඩක් පොඩ පරිසමයක්. ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා. මේක ලෝකේ. මොකද මේක වැද්දගත් ප්‍රශ්නයක් තේරෙම එහෙනම් උඹම තමයි ඔක ඇති කරලා තියෙන්නේ උඹ වා කියන්නේ. නිසා ඕන ප්‍රශ්න අධ්‍යා බලන්න ප්‍රශ්නට උත්තරයක් තියෙනවා. එහෙම නැහනේ මගේ වලිගේ උඩ මම ඉන්නේ. මම මෝඩයි. මම තකතිරුයි. ඒක තමයි ප්‍රශ්නේ. ඒක නිසා අපි හිතනවා මේ මේ මේ විසඳන්න බැරි ප්‍රශ්නයක් කොතලාවල් මහත්තයත් එක්ක මේ කට්ටිය දෙවෙනි ලෝක යුද්ධ වෙලාවේදී මේ කොතලාවල් මහත්තයගලු මේ දැන් ජපන නිගහන්නේ ජපන චීනටත් ගහලා අපටත් ගහනවා මොනවා කරන්නේ පාර්ලිමේන්තු රැස් කරමු කියලා. ඉතින් යනකොට කතා කරලා සර් හරි වැඩිනේ දැන් මේකට අපිට මොනවල උත්තර නැහැනේ. ඉතින් ඒකට නේ කොහොම අවදින් ඉන්නේ පාර්ලිමේන්තුවට කියලා උත්තර නැතිඳයි. මෙන්න මොනව කරන්නේ? අපිට කරන්න දෙයක් නැහැ. අපි අවදින් අපි ඔක්කොම එකතුලා සාකච්ඡායි. ප්‍රේමදාස මහත්තයත් මොකද කිව්වේ? එයා ඉන්දියාවෙන් ඇවිල්ලා කැම දාන වෙලාවේදී එයා පාර්ලිමේන්තුව රැස් කරා. රැස් කළා කිව්වා මේ වෙනකොට ඔන්න මේ දකුණු ඉන්දියාවෙන් ගුවන් යානා පිටත් වුණා.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 එතන වතුර තියෙනවා කොහොමද දන්නේ? ඒ ප්‍රධාන රටවල් වලින් ඒ සද්ද නිතරම නිකුත් කරනවා. ඉතින් අපි දන්නවා ඒ වගේ තමයි ජීවිතෙත් හැම වෙලාවෙම අපි මැරිච්ච නැති බවට, නිින්ද කිල නැති බවට, ක්ලාන්තල නැති බවට සංඥාවක් තියෙන එක හරි බයලවනවා, හරි පහළුයි, හරි කම්මැලි, හරි නීරසයි, හරි කොංගුණා වගේ දැනෙනවා. ඒකයි අපි මේ එක එක නාඩ නරි නාටකම් කර කර අවධානය කඩා ගන්න හදන්නේ. අතින් ගියා පස්සේ හිතෙන්නේ මේක නම් නිවන වෙන්න බෑ. නිවන නම් ඉතින් රත්තරන් පාට වෙන්න බෑ. ඒ ඉනිමගක් වගේ එකක් පේන්න බෑ. දිවි ලෝකයක් තියෙන්න බෑ.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 ඉතින් ඒක මේ ඒක සාකච්ඡාවකදී සදාතනිකව පවතින ප්‍රශ්නයක්. නමුත් අත්දැකීම එන්නේ එන්නේ එන්නේ පුළුවන් තරමකට නිවැරදි පාට දාගන්නකම තේරෙන්න පටන් අර ගන්නවා මේ අන්ධමනුස්සෙක් ඉන්න තැන මිනිස්සෝ මේ කිරි ගැන කිරි වුණ ගුණ ගැන කතා. ඊට පස්සේ මේ මිනිස්සයවල අන්ධමනුස්සයා කිරි මොනවා වගේද කියලා. ඊට පස්සේ කිව්ලු කොකා වගේ කියලා. කොකා කොහොමද කියලා. කොකා මෙහෙමයි කිව්වලු. ඉතින් මේ අතගාල අපෝ කිරි බොනකොට උගුර හිරෙන්නේ නැති නේ. එහෙනම් එනම් කිරි බොන්න බෑ කිව්වා. ඕනම කෙනෙකුට ඒ අපි දෙන උපමාව ගත්තොත් මේ කීකෝකා කියලා කියන සුදු පාටෙන් අර මනුස්සයා හිතුවේ හැඩයක්.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 ඒ මොකද මේ කාමෙට? නමුත් දෙවෙනි ප්‍රසූතියේදී ඒකම බුද්ධ විදිනවා. එයා සමානමයි. අච්චරම වින්න බවමල අච්චරම ඕනේ නැහැ. මොකද ඒක සරයක් බින්දලා ප්‍රමාණකරණයක් වෙලා තියෙනවා. අපේ අම්මා 11 දිනක් වදලා තියෙනවා. එතකොට කොහොම හිරේ? අන්තිම දවසේ අනට හිටගෙන වැදුවද ඉඳගෙන වැදුවද මතක නැහැ.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 මහේසිකාවක් කියන්නේ මගේ සම්පූර්ණ මහේසිකාකම රජ පැමිණෙන්නේ පුතා රජ වෙච්ච දවසට පුතා උපන් දවස සැප. ඒ නිසා මේ දුක ඔක්කොටම එකයි. නමුත් අපි ඒකට දෙන අර්ථකතන 100 100ක්ම එහෙම වෙනවා. අපි මේක දිහා බලන හැටි. මම ඉතින් අපි පැය විනාඩි 10ක් විතර වැඩි පුරාගෙන ඉතින් දැන් වෙලාවත් 9:10යි. දැන් මේ අනුලානෝනට තියෙන පොඩි announcement එකක් කරන්න. එහෙමනම් මම යෝජනා කරනවා මෙතනින් අපි පැය භාගයක් වෙලා ගමු කියලා සක්මනට ඔව් එතකොට අපි බය භාගයකට පස්සේ මෙතන හම්බ වෙනවා. දල වශයෙන් කියනවනේ දැන් 3:20යි වෙලාව. ඔය 3:40ට ඊට පස්සේ 4 ඊට පස්සේ විනාඩි 40ක් විතර තියෙනවා පරියන්කයට. හොඳයි සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.